ජීවිතේ අපේ ජීවිතේ ඇතුලේ ලොකු පරාස්තයක අත්දැකීම් ලබනවා වින්දනය කරනවා බොහෝම විනෝදජනක අත්දැකීම් ලබනවා විස්මයජනක අත්දැකීම් ලබනවා විතක අප පැති ගන්නවා අපි උත්තේජනයටපත් වෙනවා උද්වේගයටපත් වෙනවා දැන් චිත්‍රපටියක් හෝ නාට්‍යයක් බලන විට බලන්න එහි තිබෙන්නේ ඔය අත්දැකීම් ටිකම තමයි අපි බලාගෙන ඉන්නවා. ඉතින් බොහෝම ත්‍රාස්ස ජනක දර්ශන කියන ඒවා අපිට පේනවා. ඉතින් අපේ ඇඟ කිලිපොලා යනවා. ඒකම බොහොම හාස්‍ය ජනක ජවනිකා කියන ඒවා තිරගත වෙනවා. ඉතින් අපට දිනහා යනවා. Thank you. සමහර විට අප කට අරගෙන පුදුමයෙන් විස්මයෙන් බලාගෙන ඉන්නවා. ඒ විස්මය ජනක දේවල් දිහා සමහර විට ඔය පරිගණකාර්ථයෙන් එහෙම කරන සමහර අද්භූත දර්ශන සමහර විට ඉතින් අපේ දෙනෙතට කඳුළු උනන තරමටම ශෝකය ජනනය කරනවා කියන අත්දැකීම් කියන ජවනිකා දර්ශනක් අපි බලනවා දැන් ওই විදිහට කල්යාණ මිත්‍රවරුනි එක පැයක පැය භාගයක පැයකමාරක නාට්‍යයක් හෝ චිත්‍රපටයක් අපි බලන විට ඔය ඒ කැටි කාලය තුල ඔවැනි විවි විශාල පරාසයක අත්දැකීම් ලබනවා වින්දනයන් ලබනවා ඒකම නෙමෙයි. එක දිගටම එක විදිහෙම ත්‍රාසයේ විතරක් තිබුණොත් ඒක වැඩක් නැහැ. ඉතින් අපි ඒ අතර කුතුහලය ඇති වෙනවා. ඊළඟට මොනවා වෙයිද කියලා. ඒ අතරම ටිකක් සිනහා යනවා. ඉතින් එතකොට මේ චිත්‍රපටිය දිහා අපි බලාගෙන ඉන්නවා කාලය යනවා දැනෙන්නේ ඉතාම සාර්ථක නිර්මාණයක් කියලා අපිට හිතෙනවා. <coughs> ඒකට අපි ඇලෙනවා, ආකර්ෂණය වෙනවා. නැවත නැවත බලන්න පුළුවන් නම් හොඳයි කියලා හිතලා අපි බලමු. දෙක ওই ටිකම තමයි කල්යාණ මිත්‍රවරුනි ජීවිතේටත් වෙන්නේ. අපි විතක සිනාසනවා විතක විස්මයටපත් වෙලා මුව ඇරගෙන උඩ බලාගෙන පුදුමයටපත් වෙනවා ආ මේ මොකද වුනේ කියලා. සමහර වෙලාවට අපි සුතුම් හෙලනවා, කඳුළු සලනවා, අඬනවා. තවත් සමහර වෙලාවට අපි සතුටු වෙනවා විනෝදයටපත් වෙනවා අත්පොලසන් නද දෙනවා කෑකෝ ගසනවා මේ ජීවිතයේ වෙන සිදුවීම් වලට එතකොට ඔය ඔය විදිහට දැන් මායිමක් සීමාවක් නැහැ අපේ ජීවිතයේ ඇතුලේ මොන විදිහේ වින්දනයක් හෝ අත්දැකීමක් ලැබෙයිද ඒ ගැනත් හරියට කියන්න බැහැ. ඊළඟට අපි ලබන අත්දැකීම විස්මය ජනකද, විනෝද ජනකද, හාස්‍ය ජනකද, ශෝක ජනකද දැන් අපි කාටවත් කියන්න බෑ. සමහරට ඔය අපි ඔය දන්න නම් වර්ගීකරණේ සියල්ලටම ඔපෙන් ගිහිල්ලා අමුතුම විදිහේ අත්දැකීමක් ලැබෙන්නත් පුළුවන්. ඉතින් එක පැත්තකින් මේ ජීවිතයේ නැමැති චිත්‍රපටයේ නාට්‍යයේ ඊළඟ ජවනිකාව කොයි විදිහේ ජවනිකාවක් වෙයිද? කෙබඳු වින්දනයක් ජනනය කරන කෙබඳු අත්දැකීමක් නිෂ්පාදනය කරන ජවනිකාවක් වෙයිද කියන එක කිසි කෙනෙකුට කියන්න බෑ. කිසිම කෙනෙකුට කියන්න බෑ. කිසිම ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුට නක්ෂත්‍රකරුවෙකුට වෙන විදිහේ ජීව විද්‍යාඥයෙකුට මනෝ විද්‍යාඥයෙකුට සමාජ විද්‍යාඥයෙකුට මානව ශාස්ත්‍රඥයෙකුට දේශපාලනි කිසි කෙනෙකුට කල්යාණ මිත්‍රවරුනි තව කෙනෙක්ගේ ජීවිතේ ඊළඟට මොන විදිහේ බින්දනයක් හෝ අත්දැකීමක් ලැබෙයිද කියන එක කියන්න බෑ. අනිත් අයගේ ජීවිත ගැන විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතයේ ඊළඟ මොහොතේ මොන විදිහ අත්දැකීමක් එකතු වෙන්නේ. මොන විදිහේ ජවනිකාවක් දිහා අපට බලාගෙන ඉන්න වෙයිද කියන එක කියන්න බෑ. එදැන් <clears throat> දෙවෙනි කාරණය මේ එහි සීමාව කොතනද කියන එක. දැන් සතුට නම් කොපමණ විදිහේ සතුටුදායක වින්දනයක් ලැබෙයිද? දැන් මේ සීමාව කියන්නත් බැහැ. සතුටුදායක වින්දනයක් ලැබෙයි කියලා කියන්නත් බෑ. ඒ ලැබෙන වින්දනේ කොපමණ අංශක ප්‍රමාණයක් ලැබෙයි? දුක නම් කොපමණ විදිහේ කොයි ප්‍රමාණයක දුක ලැබෙයි? එහෙම නැත්නම් ත්‍රාසය නම් කොපමණ ත්‍රාසයක් ඇති ගැනීමක් ඇති වෙයි? දැන් ඒ ප්‍රමාණය කියන්නත් බෑ ගුණය කියන්නත් බෑ ඊළඟට ලැබෙන අත්දැකීමේ ක්වොලිටි එක කතා කරන්නත් බෑ ඒ ක්වොන්ටිටි එක ගැන කතා කරන්නත් බෑ මේ දෙකම අවිනිශ්චිතයි මේ දෙක ඉදිරියේම තියෙන්නේ ප්‍රශ්නාර්ථ ලකුණක් හිස් තැන් දෙකක් ඉතින් අපිට මේ අනුමාන කරලා දාන්න පුළුවන් නමුත් ඒ සියල්ල අනුමාන පමණයි මොනවා මොන විදිහේ රංගමඩලක් අප ඉදිරියේ නැවේයිද ඊළඟ මොහොතේ කියන්න බෑ දැන් එහෙම කියන්න බැරි වෙන්නේ මේ අවිනිශ්චිතතාවය මෙපමණකම ප්‍රබල වෙන්නේ කල්යාණ මිත්‍රවරුනි මේ ඔය කියන අත්දැකීම සහ වින්දනය දෙක දැන් අපිට ලැබෙන්නේ නිකන් නෙමෙයි. ඔහේ අහසින් කඩාගෙන වැටෙන්නේ සතුටක් දුකක් විනෝදයක් ශෝකයක් කුතුහලයක් විස්මයක් ත්‍රාසයක් ඕවා මේ භීතියක් ඕවා කල්යාණ මිත්‍රවරුනි මේ අහසින් එකපාරට කඩන් වැටෙන්නේ නැහැ. ඒ ඒ ලැබෙන්නට නම් අපි කිසියම් අත්දැකීමක් ලබන්නට ඕන. ඉතින් ඒ අත්දැකීම් තමයි අපි කියන්නේ අපේ ඉන්ද්‍රියන් ආශ්‍රය කරගෙන ලබන දේ. ඒ ඕනෑම බයකට එක්ක මොනවා හරි ඇහෙන්න ඕනේ අපිට. මහා භයානකයි කියන શબ્දයක් ඇහෙන්න ඕනේ. එහෙම නැතිනම් කිසියම් බියකුරු දර්ශනයක් අපිට පේන්න ඕන. එහෙම නැත්නම් ඇඟට දැනෙන්න ඕන මොකක් හරි අඳුම ගානේ අපි කලවරේ ඉන්නකොට පිටිපස්සෙන් ඇවිල්ලා කවුරු හරි දෙල්ලට අත තිබ්බොත් පිටට අත තියන්න එතකොට දැක්කෙත් නෑ ඇහුනෙත් නෑ හැබැයි ස්පර්ශය. එහෙම නැත්නම් සමහර විට අපි ඔය විශ්වාස නිසා දැන් ඔන්න ඔය අපි කියනවා එළුවෙක්ගේ ගඳක් එහෙම ආවහම පෙරේත ගඳක් කියලා. ඒ වගේ ගන්ධයක් නිසා බය වෙන්න පුළුවන්. ඒ මන් දන්නේ රස නිසා බය වෙනවද කියලා ඒත් බය වෙන්න පුළුවන්. ඔය මේක වසක් කියලා විසක් කියලා හිතලා බය වෙන්න පුළුවන්. මොනවා හරි රසක් අපි කෑමක් කනවා එකපාරට දැනෙනවා අමුතු රහක්. ඉතින් අපි හිතනවා මේක එක්ක කල්පන ගිය එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් වැරදිලා මේ නොකෑ යුතු දෙයක් කියලා රසාමු තීරණය කළා දැන් මොකක් අසනීපයක් වෙයි මැරෙයි මොනවා හරි කියලා අන්න බය වෙන්න. ඉතින් ඔය විදිහට ඔය ඉන්ද්‍රියන් සහ සහ මතක් වෙන්නට ඕන. මතකයටත් බය වෙන්න පුළුවන්. කලින් බය වෙච්ච දේවල් මතක් වෙනකොට ආපහු බය වෙනවා. කලින් බය වුණු දේවල් විතරක් නෙමෙයි ඉස්සරහට වෙන්න තියෙන දේ ගැන හිතනකොටත් ඔන්න බය වෙනවා. දැන් ওই විදිහට මේ දැන් මේ බය ගත්තාම කල්යාණ මිත්‍රයන් ওই විදිහට මේ මොනවා හරි අපි අත්දැකීමක් ලබන්නට ඕනේ. නිකාම්ම දෙයක් එන්නේ නැහැ. දැන් ඒ අත්දැකීම තමයි ওই හය ආකාරයකින් ලැබෙන්නේ. ඉතින් මේ ඊ එතකොට දැන් මොන විදිහේ දෙයක් ඊළඟට මට ඇහෙයිද මොන විදිහේ දෙයක් මට පෙනෙයිද මොන විදිහේ රසක් දැනෙයිද සුවඳක් දැනෙයිද හර්ෂයක් විඳින්න වෙයිද හෝ මොන විදිහේ දෙයක් මතක් වෙයිද ඒක කාටවත් කියන්න බෑ ඒ ඊටාම අවිනිශ්චිතයි අවිනිශ්චිත භාවයේ ඉහළම අවිනිශ්චිත කාරණය තමයි ඊළඟ මොහොතේ මිනිසෙකු කුමන විදිහේ අත්දැකීමක් ලබයිද මොන විදිහේ දෙයක්කට ඇහුම්කන් දෙයිද අහන්න වෙයිද මොන විදිහේ රූපයක් බලන්න වෙයිද ওই විදිහට එතනින් ඇවිල්ලා ඇවිල්ලා අන්තිමට එනකොට මොනවා මතක් වෙයිද කියන එක ඔක්කොතම වැඩි අවිනිශ්චිත. අන්තිලෝම අවිනිශ්චිත කාරණාවලට වඩා ප්‍රබල විදිහට අවිනිශ්චිත භාවය ක්‍රියාත්මක වෙනවා සිතිවිලිත් එක්ක. ඒ නිසා දැන් මොන විදිහේ අත්දැකීමක් ඇවිල්ලා අපිව ස්පර්ශ කරයිද කියන එක ගැන කලින් කියන්න බැරි නිසා සහ බැරි නම් එතකොට මේ අත්දැකීමයි මායි එකතු වෙලා මොන විදිහේ හැඟීමක් වින්දනයක් නිර්මාණය කරගනීද නිස්පාදනය කරගනීද කියන එකත් කියන්න බැහැ. දැන් අපිට අනිවාර්යයෙන්ම කියන්න බෑ මෙන්න මේ විදිහේ શબ્දයක්මයි ඊළඟට ඇහෙන්නේ කියලා. ඒක කාටවත් කියන්න බෑ ඊළඟට ඇහෙන්නේ කුරුල්ලෙක්ගේ හඬක්, බස් එකක හඬක්, ඇම්බියුලන්ස් එකක හඬක්, ලෙඩෙක් කෑ ගහන හඬක්, ළමෙක් සතුටින් ඉස්නාක් මුන්නවත් කියන්න බෑ. ඕනෑම શબ્දයක් මෙතෙක්කල් ජීවිතේ අපි අහපු ඕනෑම શબ્දයක් ඊළඟ මොහොතේ ඇහෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මෙතෙක් කාලයක් ජීවිතේ අහලා නැති ඕනම શબ્දයකුත් කිසිම මිනිස්සෙක් අහපු නැති શબ્දයක් ඊළඟ මොහොතේ ඔබටත් මටත් ඇහෙන්න පුළුවන්. ඒක තමයි අවිනිශ්චිත භාවය. කියන්නේ ඒ පිළිබඳ කිසිඳු සහතිකයක් නැහැ. ඉතින් එක පැත්තකින් අන්න ඒ අවිනිශ්චිත ස්වභාවය. දෙක දැන් එහෙම අවිනිශ්චිත කලින් නිශ්චිතව කියන්න බැරි શબ્දයක් ඇහිලා මොන විදිහේ වින්දනයක් මම හදාගනීද කියන ඒකත් කියන්න බෑ. දැන් ළමයි හයියෙන් කෑ ගහනවා වුණාම අපි පුරුදු වෙලා තියෙන්නේ සතුටු වෙන්න වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ කැහෙනකොට සතුටක් එයිද දුකක් එයිද තරහක් එයිද ඒක කියන්න බෑ. මෙතෙක් කාලයක් සතුටුණු බව ඇත්ත. නමුත් ඒ නිසා කියන්න බෑ ඊළඟ වතාවෙත් එබඳු සබ්දයක් ඇහෙන විට අනිවාර්යයෙන්ම සතුටු වෙනවා කියන. අන්න එතනක් තියෙනවා නිශ්චිත භාවය. දැන් මේ මෙහෙම බලාගෙන යන්න කල්යාණ මිත්‍රවරුනි කොපමණ අවිනිශ්චිතද ජීවිතයේ ලෝකය. මන විදියේ සබ්දයක් ඇහිද කියන එකත් අවිනිශ්චිතයි. ඒ ඇහෙන ශබ්දයේ උද ඔබත් මා කවදාකාරී වූ වින්දනයක් භුක්ති විඳීද කියන එකත් අනුචිතයි. මෙතෙක් කාලයක් නම් මම අත්දැක්කේ දුකක් කියලා කියන්න පුළුවන්. මේ දේ දකිනකොට, මේ දේ තේනකොට, මේ දේ ස්පර්ශ කරනකොට මෙතෙක් කාලයක් මා බය වුණා කියන්න පුළුවන්. හැබැයි ඊළඟ මොහොතේ මම බය වෙයි ඒක කියන්න බෑ. වෙන හැඟීමක් එන්න පුළුවන්. ඊර්ෂ්‍යාවක් වෙන්න පුළුවන්, පාළුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට වර්ග කරන්න බෑ මෙන්න පහ වෙන අත්දැකීම්. මෙන්න සතුට දැනෙන අත්දැකීම්. මෙන්න දුක, මෙන්න විස්මය, මෙන්න සතුට ඇති කරන අත්දැකීම් කියලා මේ ලෝකේ තියෙන දේවල් අපිට බෑ වර්ග කරන්න. කිසිම කෙනෙකුට බෑ. ඒකේ මොහොතේ සිද්ධ වෙන දෙයක්. ඒ මොහොතේ අපි ලෑස්ති වෙලා ඉන්නේ මොනවා උයා ගන්නද කියන එක. අමුද්‍රව්‍යයක වෙන්න පුළුවන්. හැබැයි අමුද්‍රව්‍ය දාලා අපි බත්තු වෙනවද, කිරිබත්තු වෙනවද, ආප්පු වෙනවද, ඉන්දිය ආප්පු වෙනවද? ඒක කාටවත් කලින් කියන්න බෑ. ඒක අපිටවත් කියාගන්න බෑ කලින්. ඒ එපමණටම අවිනිශ්චිතයි. දැන් ওই විදිහට මේ චිත්‍රපටයක නම් ඊළඟ මොහොතේ මොන විදිහේ ජවනිකාවක් රඟ දැක්වෙයිද කියන එක වේදිකාගත වෙයිද, තිරගත වෙයිද කියලා කියන්න පුළුවන්. මොක් නිසාද ඒ කලින් හදපු දෙයක් නිසා. ඉතින් ඒ නිෂ්පාදකය, ඒ අධ්‍යක්ෂක, ඒ තිර රචනය කළා, ඒ කැමරාකරණය කළා, ආලෝකකරණය කළාය, රඟපාපු අය සියල්ලම ඒ ඒ ජවනිකාව හැදුවේ ඒ වින්දනේ, ඒ අත්දැකීම්, ඒ හැඟීම ඇති වෙන විදියට. හාස්‍ය නම් හාස්‍ය ඇති වෙන විදියට තමයි සියල්ලම සකස් කරේ. එතකොට තමයි ඒක සාර්ථක නිර්මාණයක් වෙන්නේ. ආලෝකය, කැමරාව, දෙබන්, සංගීතය, ඒ රඟපෑම්, මොහොනීරියව්, ඒ සියල්ලම ඒ ජවනිකාවේදී හදන්නේ අහල පහල තියෙන දේවල්, ඒ පසුතල කලාභ්‍යක්ෂණයේ වේතන මේ සියල්ලම හදන්නේ හාස්‍ය වෙන විදිහට. ඊළඟට ත්‍රාසය ඕනේ තැන ත්‍රාසය එන විදිහට සියල්ල හදන්න. ඉතින් ඒ නිසා එතන හුඟාදුරට 90ක් විතර අනුමාන කරන්න පුළුවන් මෙන්න මේ හැඟීම තමයි ඇති වෙන්නේ. මේ ජවනිකාවේදී hinaවේ. මේ ජවනිකාවේදී මිනිස්සු සතුටු වෙයි, අත්පොඩි ගහයි. මෙතනදී පුදුමයටපත් වෙයි. මෙතනදී ප්‍රේක්ෂකයෝ බය වෙයි. මෙතනදී සුසුම් හෙලයි, කඳුළු සලයි, දුක් වෙයි. දැන් ඔය විදිහට කලින් පුළුවන් හදන්න. කලින් අනුමාන කරන්න පුළුවන්. ඉතින් ඒ ඒ හැඟීම ඒ විදිහටම ප්‍රේක්ෂකයන් තුල ඇති වුණොත් අන්න අපි කියන එක සාර්ථක නිර්මාණයක්. හැබැයි මේ ජීවිතේ එහෙම කියන්න බෑ. ඒක කොතනින් බැලුවත් අවිමුක්තිය. කොහෙන් බැලුවත් අනියතයි. දැන් අනිත්‍යයි කියන්නේ මැරෙනවා කියන එකම නෙමෙයි කල්යාණ. ඊට වැඩිය ගැඹුරු කාරණයක් මේ අනියත භාවය තුල තියෙනවා. ඒ කියන්නේ මැරෙනකල් ජීවිතය නිට්ටය නැහැ. දැන් මැරෙන්නේදී විතරක් නෙමෙයි ජීවිතය අනිත්‍ය වෙන්නේ. ඒ කියන්නේ කොයි වෙලේ මැරෙයිද දන්නේ කියන කාරණේ නිසාම නෙමෙයි ජීවිතයක් අනිත්‍ය වෙන්නේ. ඊට වැඩිය අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ 100 තුල ජීවත් වුණු හැම මොහොතක් තුළම අධ්‍යක්ෂපු හැම වින්දනයක් තුළම ඒ අනියත භාවය, ඒ අවිනිශ්චිත භාවය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ওই විදිහට මේ අපි ඊටාම අවිනිශ්චිත වූ චිත්‍රපටියක් නාට්‍යයක් අත්දකින්න. බලන් ඉන්නව නෙමෙයි අත්දකින්න. දැන් චිත්‍රපටිය ගැන අපි කිසියම් දුරකට බලන් ඉන්නවා. 100%ක්ම නෙමෙයි කිසියම් දුරකට අපි බලාගෙන ඉන්නවා. කිසියම් අවබෝධයක් තියෙනවා මායි රූපවාහිනී tire අතර යාරයක් දෙකක් කරතරයක් තියෙනවා කියන එක. ඒක අමතක වෙලා යන වෙලාවල් තියෙනවා අපි අධ්‍යක්ෂක නිෂ්පාදක නල් මිලියන් වෙන අවස්ථා තියෙනවා. නමුත් ඒ තුල වුණත් 100%ක්ම නෙමෙයි කිසියම් මට්ටමක තියෙනවා ප්‍රේක්ෂක තත්වයේ ලක්ෂණයක්. නමුත් මේ ජීවිතය තුළ අපි මේ චිත්‍රපටිය අත්දකින්න. බලන් ඉන්නව නෙමෙයි අපි අත්දකින්න. හැබැයි අත්දකින්නේ මේ කවුරුවත් කියලා දීපු දෙයක් නෙමෙයි. අපිට මේ කරන්න වෙලා තියෙන්නේ කවුරුවත් ආලෝකකර්මය සපයලා, වේශ නිරූපණය කරලා, කටපාඩම් කරලා අනිත් අයත් ලෑස්ති වෙලා දැන් එහෙම එකක් නෙමෙයි කිසිම පෙරහුරුවකින් තොරව කිසිම රියසල් එකකින් තොරව කාගේවත් මඟ පෙන්වීමක් නැතුව කවුරුවත් අධ්‍යක්ෂණය නොකොට අමු අමුවෙම අපට සිද්ධ වෙලා තියෙනවා මේ මනුස්ස ජීවිතය නැමැති චිත්තපටිය අත්දකින්න. අත්දකින්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි ඒක අත්දකිනවා. අර විදිහට අපි අත්දකිනවා සතුටු වෙමින් පුදුම වෙමින් අපි අත්දකිනවා. ඉතින් මේක වෙනවා. අත්දැකීමෙන් අත්දැකීමට වෙනවා. වින්දනයෙන් වින්දනයට වෙනවා. ඒ නිසා මේ චිත්‍රපටිය අපිට වැඩි එපා වෙන්නේ නැහැ. එපා වෙන වෙලාවල් තියෙනවා. නමුත් මේ මේ ජීවිතේ නැමැති චිත්‍රපටියේ අත්දැකීම් වල පරාසයේ සීමාවක් නැති නිසාම මේ විවිධත්වය කියන එක ඕනම නිස්පාදනය කරපු චිත්‍රපටියකට වැඩිය ජීවිතය ඇතුලේ තියෙනවා. ඕනෑම හදපු චිත්‍රපටයක තියෙන විවිධත්වය සීමිතයි. අසීමිත විවිධත්වයක් නෑ ওই කිසිම චිත්‍රපටයක. මොකද ඒක සීමිත කාලයක රඟ දැක්වෙන්නේ සීමිත තිරයක සීමිත නළු දිවියන් පිරිසක් එක්ක සීමිත අධ්‍යක්ෂ. නමුත් ජීවිතය දෙනකොට ඒක අසීමිතයි. අසීමිතයි කියන්නේ ප්‍රමාණ කරන්න බෑ. සීමා දක්වන්න බෑ. එතකොට දැන් එහෙම විශාල වපසරියක අපි මේ ජීවිතයේ නැමැති චිත්‍රපටිය අත්දැකීමින් රූපරාමයෙන් රූපරාමුවට ජවනිකාවෙන් ජවනිකාවට වේදිකාවෙන් වේදිකාවට අපි ගමන් කරනවා. ඉතින් අද උදේ ඉඳලා අපි හැම ගමනක් ආවා විවිධ වූ අත්දැකීම් ලබනවා. දැන් ආපහු බලනකොට දැන් ඒ වෙලාවේ ඒවා හරීම තාත්තික වුණාට දැන් මතක් කරනකොට ඒ ප්‍රබල හැඟීම එන්නේ නැහැ. එවලේ ආපු ඒ හැඟීම දැන් එන්නේ නැහැ. දැන් බස් එකට පාරට එනකොට බස් එකක් ටිකක් ඈතින් නවත්තලා දෙන අපි දුවන් ගිහිල්ලා ඒක අල්ලගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද අපි හයියෙන් දුවනවා ඒකත් ටිකක් යනවා අපි කෑ ගහනවා ඉතින් එතන මුළු ලෝකෙම ඒ වෙලාවේ අපිට තියෙන්නේ බස් එක තමයි බස් එක අල්ලගන්න එක ඉතින් ඒ වෙලාවට අපි ආර්ථික ප්‍රශ්න මතක නැහැ, රටේ දේශපාලන මත ප්‍රශ්න, යුද්ධය මතක ඒ මොනවත් නැහැ. එකම එකම ප්‍රශ්නය එතනදී බස්ස කළා. ඒතර අපේ මුළු ජීවිතයේ තියෙන සියලුම කාරණා හරියට කේන්ද්‍රගත කරනවා වගේ හරියට අර මැග්නිෆයින් ග්ලාස් එකකින් බලලා අර ඔක්කොම සූර්ය ආලෝකය එක තැනකට අපි කේන්ද්‍ර කරනවනේ නාභික ඒ වගේ මුළු ජීවිතේම තියෙන හැම දෙයක්ම මේ මොහොතේ ඒ ප්‍රශ්නෙට අපි සාන්ද්‍රණය කරනවා. ඒ ඉතින් එහෙම සාන්ද්‍රණය කළා දැන් හැබැයි ආපහු බලනකොට දැන් මේ බස් එකට දීවපු එක බස් එක අල්ලා ගන්න පුළුවන් වේද බැරි වේද ඒවා ඉතර ගානක් නැහැ. දැන් ඒක දිහා අපිට ප්‍රේක්ෂක තත්ත්වයෙන් බලන්න පුළුවන්. මතකයක් විතරයි. දැන් මේ අපි වැටෙන්නේ දැන් මේ හෘද ස්පන්දනයේ වේගවත් වෙන්නේ දැන් මේ බස්ස කල්ලා ගන්න බැරි වුණොත් ඔක්කොම ඉවරයි කියලා මොනවත් නැහැ දැන් අපිට පුළුවන් පැත්තකට වෙලා ආව් එහෙම එකක් වුණා මෙහෙමයි මන් දුවලා බස්ස කල්ලා ගත්තා එහෙම කියන්නේ හැබැයි ඒ මොහොතේ ඒ මොහොතේ එක වෙනක් ඒක පුදුම තාත්වික අත්දැකීම ඒකයි මම කියන්නේ අපි මේ ජීවිතය නැමැති චිත්‍රපටිය බලනවා නෙමෙයි ඒක අපි අත්දකිනවා ඊටාම බැරෑරුම් විදිහට අත්දකිනවා. ගැඹුරින් නෙමෙයි බැරෑරුම් විදිහට අත්දකිනවා. මේ ජීවිතයේ හැම ජවනිකාවක්ම අපි ඔලුවට තියාගෙන අත්දකිනවා. මේ මුළු ජවනිකාවෙම බර අපි හැමෝම අපේ ඔලුව උඩ තියාගෙන විඳිනවා. ඒ හැම නලු නිලියෙක්ගේම බර අපි විඳින්නේ හැම ජවනිකාවකම තියෙන හැඟීමේ බර අපි විඳින්නේ ඉතින් මේක මේ විවිධත්වය නිසාම මේක අපිට ලේසියෙන් එපා වෙන්නේ. චිත්‍රපටියක් එපා වෙනවා. ටිකක් බලලා අයියෝ මේ මොකද්ද මේක වැඩක් නෑ නිමත් දෙකක් කරලා අපි එක්ක රූපවාහිනිය වහලා දානවා එක්ක චිත්‍රපට ශාලාවෙන් නැකිටලා එනවා එක්ක වෙන නාලිකාවක් බලනවා එක්ක වෙන වැඩක් කරන ඕන එකක්. හැබැයි මේ ජීවිතයේ කියන චිත්‍රපටි එහෙම ලේසියෙන් එපා වෙන්නේ නැහැ. ඈනුම් යන්න පුළුවන් කෙනෙකුට නිකන් හරි එකාකාරී වගේ දැනෙන්න පුළුවන් දැනුණා කියලා එපා වීමක් වෙන්නේ මොකද ඊළඟ මොහොතේ අමුතුම විවිධත්වයෙන් යුක්ත වූ අන්න අත්දැකීමකට මුහුණ පාන. එතකොට ඔක්කොම මතක නැහැ. පාවිච්චික මතකත් නැහැ. ඈනුම් ගිය බව මතකත් නැහැ. කලකිරුණා කියන එක මතක නැහැ. ඊට පුදුම උනන්දුයි. දැන් ජීවිතේ කරන්න දෙයක් නැතුව හේ දුවන්නන් වාලේ දුවන අපේ පා වෙලා ඉන්න අවස්ථාවක බලන්න මොකක් හරි ප්‍රශ්නයක් ආව Tamandi කෙනෙක් අසනීප වුණා. මොකක් ඒ එතකොට අර ඔක්කොම ඉවරයි පුදුම උනන්දුවක් උද්‍යෝගයක් එනවා ඊට පස්සේ ආ මගේ ජීවත් වීමේ පරමාර්ථයක් තියෙනවා මෙයාව සමීප කරන එක නැත්නම් මේ ළමයාට ඉස්කෝලයක් හොයලා දෙන එක මොකක් හරි මොකක් හරි එහෙම එකකින් අපේ ඔළුව ගිනි ගත්තාම ඊට පස්සේ අර ඈනුම් යන්නෙත් නැහැ මොනවත් නැහැ පුදුම උනන්දුවකින් අර වලිගේ ගිනිගත්ත හනුමා වගේ අපි දුවන. අනිත් ඔක්කොම මතක නැහැ. ඉතින් එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඒ ඒ ඉලක්කය සම්පූර්ණ කරගෙන හරි බැරි වෙලා හරි ඊට පස්සේ ඒක ඉවර වුණාම ඉතින් ආපහු ආපහු ඔන්න එපා වෙන තත්ත්වයට එන්න පුළුවන්. හැබැයි එහෙම වැඩි වෙලාවක් ඉන්න දෙන්නේ නැහැ එපා වෙලා. ආයෙත් අර විදිහට අපි කොහෙන් හරි ගිනි ගන්නවා, ගිනි තියා ගන්නවා. ඉතින් එතකොට මේක ඇතුලේ අපිට ලේසියෙන් එපා වෙලා වැඩි කාලයක් ඉන්න වෙන්නේ නැහැ. කොහෙන් හරි අර අනිශ්චිතතාවයේ නිසාම අලුත් අමුතු අත්දැකීමක් ලැබෙනවා. ඉතින් කල්යාණ මිත්‍රයෝනේ ඒ නිසා මේ ජීවිතේට තියෙන ආශාව මේ ජීවිතේ නැමැති චිත්‍රපටියේ දිගටම රඟපාන්න තියෙන ආශාව අපෙන් නැති වෙන්නේ නැහැ. සාමාන්‍ය චිත්‍රපටිය වලට තියෙන ආශාව නැති වෙනවා. එක්කෝ ඒක නම අහනකොට නැති වෙනවා, එක්කෝ අධ්‍යක්ෂකගේ නම අහනකොට, රඟපාන අයගේ නම් අහනකොට ඒවා පෙන්නන නාලිකාවල නම් අහනකොට, ශාලාවල නම් අහනකොටම එකා වෙලා යනවා. ඒ ආසාව නැති වෙනවා. එහෙම නැත්තම් පළවෙනි ජවනිකාව දෙක තුන බලනකොටම ආසාව නැහැ. විවේක කාලයේ හුඟක් අය නැතිලෙනවා. ඉතින් ඔක්කොම ඉවරනකල් බැලුවත් ආයෙ බලන්න නම් ආසාවක් එන්නේ. ආයෙ බලන්න ආසාවක් ආවත් තව එකපාරක් දෙපාරක් බලනකොට ඒ ආසාව ඉවරයි. හැබැයි මේ ජීවිතයේ කියන චිත්‍රපටියට තියෙන ආශාව එහෙම නැති වෙන්නේ නැති නොවෙන්න හේතු දෙකක් තියෙනවා එකක් තමයි ඔය අවිනිශ්චිත භාවයේ තියෙන වපසරිය සීමාවකින් තොර අත්දැකීම් ලැබෙනවා චිත්‍රපටියක් වගේ නෙමෙයි කාටවත් සීමා කරන්න බෑ මොන විදිය අත්දැකීමක් ලැබෙයිද කොපමණ ලැබෙයිද දෙක දෙවෙනි හේතුව තමයි ඒ මා විසින් ඉදිරිපත් කරන චිත්‍රපටය අර කවුරුවත් හදපේ ගන්නේ මෙතන මමයි මේකේ ලොක්කා මටයි මේකේ වගකීම තියෙන්නේ. ඉතින් මේ හේතු දෙක නිසා මේ මම නැමැති චිත්‍රපටියට තියෙන ආශාව මම නැමැති චිත්‍රපටිය දිගටම රඟ දක්වන්න රඟපාන්න තියෙන ආශාව මම නැමැති චිත්‍රපටියේ දිගටම බින්දන ලබන්න අත්දැකීම් ලබන්න තියෙන ආශාව සහ මේ මම නැමැති චිත්‍රපටියට රැවටෙන එක ලේසියෙන් නැති වෙන්නේ දිගින් දිගටම වෙන්නේ රැවටීමයි ආසා කිරීමයි ආසා කිරීමයි රැවටීමයි එතකොට මේ කවුරු කාටද මේ ආස කරන්නේ තමන් තමන් තමයි මේක ඊටමත් සියුම් කාරණයක් කල්යාණ මිත්‍රවරුනි අපි ආස කරන්නේ අපිටමයි අපි අනිත්‍යයට ආසයි කිව්වට හොඳට බලන්න අවසාන වශයෙන් ඔබ ඔබටමයි ආස කරලා තියෙන්නේ එයාට නෙමෙයි. ඒ නිසා තමයි එයා දවසක ඔබ කියන විදිහට ඉන්නේ නැත්නම් ඔබ තේපා එයා කවදුරටත් ඔබ කියන විදිහට ජීවත් වෙන්නේ නැති වුනහම අර ආශාව වෙනුවට වෛරය එන්නේ නිසා. ඔබ ඔබට ආස කරලා තියෙන්නේ. මම මටයි ආස කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට නෙමෙයි. අනිත් දේවල් වලට නෙමෙයි. වාහන වලට නෙමෙයි. මම මටයි ආස කරලා තියෙන්නේ. ඉතින් මම මට කරන ආශාව මට පේන්නේ. ඒක මට පේන්නේ වාහනයක් විදියට. ඒක මට පේන්නේ ඇඳුමක් විදියට. ඒ මට පේන්නේ ආහාරයක් හෝ දේශගුණ තත්ත්වයක් විදියට. පුද්ගලයෙක් විදියට. දේශපාලන දර්ශනයක් විදියට මේ මහ පොළවේ කෑල්ලක් විදිහට පේන්නේ. ඒක තමයි රැවටීම කියන්නේ නෑ. ඒ ඔක්කොටම අපි ආශා කරන්නේ මම මට ආශා කරන නිසා. ඉතින් මේ මම මටම කරන ආශාව, ඒ ආශාව මම විසින් ජනිත කරන ආශාව මගේම ඇඟේ හැප්පිලා ගිහිල්ලා වෙන කොහරි වදිනවා. එතකොට මේ වැදුණු තැන තියෙන දේ අපිට ඕනි වෙනවා. හරියට අර ඊතලයක් විත්තාම කොහරි වැටෙනවනේ. ඒ වගේ එතකොට මේ වැටුණු තැන දිදපු කෙනාට අයිති වෙනවා වගේ මේ මම මටම කරන ආශාව මගේම ඇඟේ හැප්පිලා මගේම ජීවිතේ හැප්පිලා පරාවර්තනය වෙලා යනවා කෝණේකින් පුද්ගලයෙක් ළඟට ආහාරයක් ළඟට පොතක් ළඟට ඇඳුමක් ළඟට ඒ වාහනයක් ළඟට මොකක් හරි ළඟ අන්න ගිහාම අපිට අපි හිතනවා මම ආස කරේ මේ දෙයට නෑ ඒ දෙයට ඒ දේ ඒ දේ අපි අල්ලා ගන්නවා මගේ කියලා ඒකට තමයි උපාදාන කියන්නේ. හැබැයි ඒ දේ උපාදාන කලේ අර මම මට ආශා කළ නිසා. ඉතින් මේක බොහොම සියුම් කාරණයක්. ඒ නිසා තමයි මේ මම මට ආශා කරන නිසා තමයි සහ මම මටම රැවටිලා ඉන්න නිසා තමයි මේ මම මම නැමැති චිත්‍රපටිය දිගටම රඟපාමින් දිගින් දිගටම මම මේ චිත්‍රපටිය අත්දකිමින් මමම රඟපානවා මමම අත්දකින්නවා මමම බය වෙනවා මමම සතුටු වෙනවා මමම විනෝද වෙනවා මමම පුදුමයටපත් වෙනවා මමම කලන්තේ හදා ගන්නවා ඉතින් ඔහොම යනවා ටික ඉතින් අනිත් අය ඔක්කොම සහාය නළු නිලියෝ ප්‍රධාන නළුවෙක් නිලියෙක් නෑ කවුරුවත් එකම එක ප්‍රධාන නළුවා හෝ නිලිය කවුද තමන්මයි ඔබමයි මමමයි අනිත් අය ඔක්කොම සහායි මේ අය ඇවිල්ලා යනවා ඒ තමන්ගේ ජවනිකාවට ඇවිල්ලා යනවා. සමහරට එකම එක ජවනිකාවයි හුඟක් දෙනෙක් රඟපාන්නේ මම නැමැති චිත්‍රපටයේ. බාහිර නළු නිළිය. ආරාධිත රඟපෑම. එයයි යනවා යන්නේ. ඉතින් ටික කාලයක් සමහර කෙනෙක් රඟපාන්න පුළුවන්. නමුත් ජීවිත කාලෙම රඟපාපු එකම නළුව හෝ නිළිය ඔබමයි. නැ කවුරුවත් නෙමෙයි. ඉතින් මේක මේ ජීවිතේ තරන්නේ මේ ඔහේ සංසාරේ පුරාම අපි මේ චිත්‍රපටිය රඟපාමින් රඟපාමින් රඟපාමින් අපිම විඳිමින් අපිම සතුටු වෙමින් කඳුළු කලමින් යනවා. ඉතින් අපිටම මේක කවදාවත් එපා වෙන්නේ නැහැ. එපා වෙන්න දෙන්නේ නැහැ. එපා වෙනකොට අලුත් ඇඳුම් අඳිනවා, අලුත් පසුතල හදනවා, අලුත් ජවනිකා ගේනවා, අලුත් සහාය නළුවන් නිලියන් ගේනවා, අලුත් වේදිකා හදනවා. ඉතින් ඒ විදිහට එනකොට මේක එපා වෙන්නේ. ඒ නිසා මේ මේ කාරණේදී කල්යාණ මිත්‍රවරුනි අවශ්‍ය වෙනවා අවශ්‍ය වෙනවා එක්තරා විදිහකට මේ දිසා විශ්ලේෂණාත්මකව බැලීම. මොකද්ද මේ වෙන්නේ කියලා බැලීම. ඉතින් මේක අපි කිව්වා වර්තමානයේ අපිට ඊටාම බැරෑරුම්ම දැනෙන්නේ. හරියට අර බස් එකක් නවත්තලා දැන් ඔන්න අද්දන්න කිට්ටුවේ ඒ වගේ හැම අත්දැකීමක්ම ඒ වගේ. බස් එක විතරක් නෙමෙයි ඕනම අත්දැකීමකදී ඒ වෙලාවේ ඒ වගේ. ඉතින් අපි එතන අපේ මුළු ශක්තියම කේන්ද්‍රගත කරනවා මේ අත්දැකීම. ඉතින් ඒක තමයි අපේ එකම ලෝකය එකම ලෝකය වෙන්නේ මේ මොහොතේ ලබන අත්දැකීම. ඒක හරියට ලබන එක. හැබැයි පස්සේ බලනකොට ඒකේ ආ මොකටද ඔච්චර මහන්සි වෙන්නේ කියලා හිතනවා අයියෝ අපරාධනේ ඔච්චර ගාණක් දීලා ගත් අපරාධයේ ගමනේ ගියේ මොකටද එහෙම දෙයක් කිව්වේ මිනිස්යාගේ හිත නරක වෙන්න දැන් අපිට පස්සේ ඇති වෙනවා ඒ දිහා ටිකක් හරියට අර චිත්තපටියක් බලනකොට වගේ දුරස්ත භාවයක් අර මම මගේ කියන එකේ අඩු බවක් දැනෙනවා ඉතින් එතකොට අපිට අර තව කෙනෙක් බලන විදිහට ටිකක් අපිට පේන ගතියක් එනවා ආපහු බලනකොට පස්සේ මතක් කරනකොට දේවලේ වුණත් තව කෙනෙක් කියන්න පුළුවන් ওই බස් එකට මොකටද ඔහොම දුවන්නේ තව එකක් එනවනේ පිටිපස්සෙන් ඊළඟ බස්. එහෙම තව කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි අපිට ඒ වෙලාවේ ඒක හිතෙනවා අඩුයි. ඉතින් ඒ වගේ හැබැයි පස්සේ කල්පනා කරනකොට අපිට මොකටද ඕකට දුවලා වැටුණා කියන්නකෝ බස් එකටද. පස්සේ එතන අපරාධනයකට එහෙම දීවේ තව එකක් එනවනේ. දැන් පස්සේ ආපහු මතක් කරනකොට ඒ අත්දැකීමේ තියෙන බැරෑරුම්කම අඩු වෙලා අපේ මෝඩකම වැඩි වෙලා පේනවා. හැබැයි ඒ වෙලාවේ මෝඩකම පේන්නේ බැරෑරුම්කම තමයි පේන්නේ. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි මේ දිහා විශ්ලේෂණාත්මකව බැලීමක් අවශ්‍ය වෙනවා. විශ්ලේෂණාත්මකව බලනවා කියන්නේ ආපහු ඒකට කියන අනුපස්සනා කියලා දහමේ නැත්තම් ප්‍රත්‍යවේක්ෂණේ කියලා මේ මොන වචනෙන් කිව්වත් දැන් ප්‍රත්‍යවේක්ෂණේ කියන්නේ ඒකේ කෙලින්ම අර්ථය ආපසු බැලීම අනුපස්සනා කිව්වහම එතනක් තියෙන්නේ අනුව බලනවා කියන එක අනුව කියන්නේ යමකට අනුව ඒ කියන්නේ කලින් යමක් සිද්ධ වුණාම ඊට පස්සේ ඒ සිද්ධ වුණු දේ සිද්ධ වුණු ආකාරය අනුව බලන කොමාරි මේ විදිහට ආපහු බැලීම තුල කල්යාණ මිත්‍රවරුනි මට මම මොකද්ද කරගෙන තියෙන්නේ මම කවුද මට નિયમિત තැන මොකද්ද මම මොකද්ද මේ කරන විකාරය කියන එක පිළිබඳ කිසියම් දැනුවත් බවක් අවදිමත් භාවයක් ඇති වෙනවා. අන්න එතනදී මේ මම මට දීලා තියෙන මහ බරෑරුම් தත්ත්වය විහිළුවක් කියන එක තේරෙනවා. ටික ටිකේ බරෑරුම්කම අඩු වෙන්න පටන් ගන්නවා. ජීවිතයට දීලා තියෙන බර අඩු වෙනවා. අන්න සැහැල්ලුව කියන අර බස් එක එවලෙම අපිට තේරෙනොත් තවත් බස් එකක් එන්න පුළුවන්. ඉතින් මොකටද ඔහොම දුවන්නේ? එතකොට අපි අර කලබලේ ටිකක් අඩු අන්න ඒ తත්වය වර්තමානයේම දැනෙන්න පුළුවන්. පස්සේ මතක් කරන්න නෙමෙයි. ඉතින් හැබැයි මේ පසුව මතක් කිරීම තුළ ඒ ඒ අවබෝධය ලැබෙනවා වර්තමානයට පැහැදිලි වෙන්න. අන්න එතන එහෙම ටික ටික ජීවත් වෙනකොට මේ විකාරය එපා වෙනවා ගැඹුරින්ම. එක ජවනිකාවක් නෙමෙයි මේ තමන් මුල් කරගෙන මේ රඟ දක්වන සංසාරය නැමැති නාට්‍ය. ඒ මුළු සංසාරය නැමැති චිත්‍රපටියම පාන. එක ජවනිකාවක් නෙමෙයි, එක නළුවෙක් නිලියෙක් නෙමෙයි, මුළු සමස්ත චිත්‍රපටිය. අන්න ඒකට තමයි ධහමේ කියන්නේ කලකිරීම කියලා, නිබ්බිදා කියලා. හැබැයි ඔය එකක් එපා වෙන එක කලකිරීම නෙමෙයි. ඒ එතන තියෙන්නේ පරාජයක්, එතන තියෙන්නේ අසාර්ථක වීමක්, එතන තියෙන්නේ ද්වේෂයක්, පිළිකුලක්. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි වැදගත් වෙන්නේ මේ සමස්තය දකින එක, සියල්ල දකින එක, තමන් මොකද්ද කලේ කියන එක අවබෝධ කරගන්න එක තමන් තමන්ට තියෙන ආශාව තමන් තමන්ට කොපමණ රැවටිලාද කියන එක තේරුම් ගන්න එක සහ ටික ටික හරි මේ බැරෑරුම් తত্ত্বය අඩු කරගෙන නිහිල්ව සැහැල්ලුවෙන් අවිනිශ්චිතතාවය එක්ක මොහොතින් මොහොත විවෘතව ජීවත් වෙන එක. අන්න එතනදී මොනවා වුණත් කමක් නෑ කියන ඒ විවෘත తත්වයට එන්න පුළුවන්. අපි ওই කාරණා කීපය ආශ්‍රයෙන් ටික වෙලාවක් භාවනා කරමු. විශේෂයෙන් අපේ අද දවසේ අතීතය මතක් කරමින් බලමු ආපහු බැලීමක් කරන්න. කොපමණ දුරට අපි රැවටිලා තිබ්බද? රැවටුණු අවස්ථා, කලබල වුණු අවස්ථා අද දවස තුල මතක් කරගෙන කිපුණු අවස්ථා ආකර්ෂණය වුණු අවස්ථා මතක් කරගෙන ඒ වෙලාවේ අපිට මොකද වුනේ? අපිම අපි දිහා විශ්ලේෂණාත්මකව හරියට චිත්‍රපටයක් දිහා බලන විදිහට කිසියම් දුරස්ත භාවයක් ඇති කරගෙන තව කෙනෙක් අපි දිහා බලන විදිහට බලන